ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා මේ ඇසෙන ධර්මය ශාන්ත අමා නිවන පිණසම හේතු වාසනා වේවා මා අද ධර්ම දේශනාවේ මාත්‍රකාව ලෙස සජ්ජායනා කළේ ආලවක යක්ෂයා සහ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවයි දවසක් දා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවරම් මහ වනාරණේ වැඩ සිටියේදී උදෑසන කාලයේ මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලා වදාලා එහිදී බුදුරජාණන් වහන්සේට දැක ගන්නට ලැබුණ මහ ප්‍රඥාවෙන් ආලවක යක්ෂයා බොහොම ප්‍රචණ්ඩ වූ යක්ෂ සෙන්පතිවරයෙක්. එනිසා ඔහු බොහොම මාන්නයෙන් අහංකාරකමින් තමයි කල්ගත කළේ. කිසිදාක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නට ඕනි කියන කල්පනාවක් ඔහුගේ සිතේ ඇති වුණේ නැහැ. එනිසා ඔහු කිසිදාක බුදු සිරිපා වන්දනා කරලා තිබුණේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ජාලයට මහා කරුණා සමවතට මේ ආලමක යක්ෂයා පෙනී ගියා සංසාරයේ කල පින්නති ಜಾති ಜಾතිත් පෙරූ පාරමීයති මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ කරුණා දැසේ ගැටුණා ඉන් අනතුරුව තීරණය කළා මම ශ්‍රද්ධාව නැති මේ යක්ෂයා ප්‍රඥාව නැතුව ඉන්න මේ යක්ෂයාගේ හදවතේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පහල කරන්නට ඕන. ඔහු দমনය කරන්නට ඕන කියලා කල්පනා කරලා සවැත් නුවර දෙවුරම් වනාරණයේ සිට අලව් නුවර ආලවක යක්ෂයාගේ භවන දක්වා වැඩම කළා. ආලවක යක්ෂයා ඒ වෙනකොට තම යක්ෂ භවනේ හිටියේ නෑ භාග්‍යවතුන් වහන්සේ යක්ෂ භවනේ ඇතුළත වැඩම කරලා වාඩි වුණා අසුන් ගත්තා ජලතුපාලයන් ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආලවක බොහොම දරුණු කෙනෙක් බොහොම ප්‍රචණ්ඩයි අනවසරයෙන් ඔබ වහන්සේ මේ මාලිගාවට ඇතුළු වුණා කියලා කිව්වොත් ඔබ වහන්සේට කරදරයක් කරන්නටත් බැරි නෑ. ආන් එහෙම ප්‍රකාශ කළා. භාග්‍යවතුන් වහන්සේ සිනහමුසු මුහුණින් ඒ හැම දෙයක්ම අසාගෙන ඉඳලා ආලවක යක්ෂයාගේ භාර්යාවරුන්ටත් ශ්‍රේ සද්ධර්මය දේශනා කළා. ආලවක යක්ෂයාට වහාම පණිවිඩය ගියා. යක්ෂ සමීතියේ ඔහු ඒ වෙලාවේ හිටියේ. ආන් ඔබේ නිවසට ඔබේ භවනට තුන්ලොවක් දිනු ශ්‍රමණ බවත් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඔබට ඒක මහා වාසනාවක් භාග්යක් පෑදුනේ. ඔබ යන්න මේ යක්ෂ සමීතියට වෙලා කටයුතු කරනවට වඩා ඔබට හොඳයි මේ බුදුරජාණන් වහන්සේ බහැදකලා. බණපදයක් අසාසිත පහදවාගෙන ශාන්තමා නිවනින් සැනසෙන මාවත විවර කරගන්න. මෙහෙම කිව්වේ කවුද? සාතාගිර හේමවත කියන යක්ෂ සේනාධිපතිවරු දෙදෙනා. මොවුන් දෙදෙනත් එදා ඒ සමීපයට යනවා. යන්න තියෙන යාලවක යක්ෂයාගේ විමානයට ඉහළ අහසින් තමයි මොවුන්ගේ වහාන වලින් මොවුන් යන්නේ. යනකොට ඒ විමානයට ඉහළින් යන්නට බෑ රත නතර වුණා. ඇයිද කියලා බලනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කරලා වහාම පාත් වෙලා සිරිපා වන්දනා කළ අවසරගෙන යන්න ගියා. ඔවුන් දෙදෙනා තමයි ආලවක යක්ෂයාට ප්‍රකාශ කරන්නේ ආන්න ඔබගේ විමානයේ තුන්ලොවක් ගිනු අසහාය මුනි රජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඔබට මහා ලාභයක්, ඔබට මහා සැනසෙල්ලක් ඔබ වහාම යන්න. මේ අසූ මාත්‍රයෙන් ද්වේෂයෙන් මුරාගිය හදවතක් ඇතිව කෝපාග්නියෙන් ඇවිලෙමින් ආලවක යක්ෂයා දීසුණු හඬ නංවමින් බුදුරජාණන් වහන්සේ වෙත ක්ෂණයකින් පැමිණුණා. ඒ හඬ දඹදිව තලය පුරාවට පැතිරිලා ගිය ඒ තරම් භයානක හඬක්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ළඟටයි මම එන්නේ කියලා ඔහුගේ හැඟීමක් තිබුණේ නැහැ. ආපු ගමන් ද්වේෂයෙන් බලනකොට පේනවා මගේ විමානයට අවශ්‍ය අනවසරයෙන් ශ්‍රමණයෙක් ඇතුල් වෙලා ඒ මදිවට මගේ භාර්යාවරුන්ට බනක් කියනවා. මේ ශ්‍රමණයාට හොඳ වැඩක් කරන්නට ඕන. මේ ශ්‍රමණයා නැති කරන්නට ඕන විනාශ කරන්නට ඕන ඝාතනය කරන්නට ඕන කියන කුරිරු සිතවිල්ල මේ ආලවක යක්ෂයාගේ ඇති වුණා. මොහු බලනවා කොහොමද මේ ශ්‍රමණයාව නසා දමන්නට ඕන. වෙහෙසටපත් කරලායි මොහු නසා දමන්නට ඕන. ඇවිද්දවලාම මරන්නට ඕන. මොහු ඇවිද්දවලා මරන්නට ඕන කියලා කල්පනා කරගෙන යක්ෂයා ප්‍රකාශ කරනවා නිග්ඝම සමන ශ්‍රමණය ඔබ මගේ භවනෙන් වහාම එළියට යන්න සාධාවසෝ හොඳයි ඇවැත්නි කියලා ඒ බුදුරජාණන් වහන්සේ ආසනයෙන් නැගිටලා ඒ භවනින් එළියට වැඩම කළා. යක්ෂයා ප්‍රකාශ කරනවා පවිස සමන නැවත වරක් ශ්‍රමණේ අතුල් වෙව සාධාවසෝ හොඳයි ඇවැත්නි කියලා බුදුරජාණන් වහන්සේ අතුලට වැඩම කළා වාඩි වුණ ආසනේ. ආයිමත් මොහු ප්‍රකාශ කරනවා නික්ඝන සමන ශ්‍රමණේ නික්මලා යන්නේ සාධාවසෝ හොඳයි යැවැත්නි කියලා බුදුරජාණන් වහන්සේ නැගිටලා භවණෙන් එළියට වැඩම කළා. පවිස සමන අතුල් ව්‍යංශමණය සාධාවසෝ හොඳයි යැවැත්නි කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කළා. තුන්වෙනි වතාවටත් එළියට වැඩම කළා ඇතුළට වැඩම කළා වාඩි වුණා. හතරවෙනි වතාවට ආලවකයා ප්‍රකාශ කරනවා නිග්ගම සමන සමනය බහැරවයන් ඒ වෙලාවේ නක්වාහං ආවසෝ නික්ඛමිස්සාමි මම දැන් නැගිටලා යන්නේ නැහැ ආයෙ මම නැගිටලා යන්නේ නැහැ යන්තේ කරණීයන් තං කරෝහි ඔබට පුළුවන් දෙයක් දැන් කරන්න පුළුවන් ඔනුඹට පුළුවන් දෙයක් කරන්න මෙන්න මෙහෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ යක්ෂයාට දේශනා කළා යක්ෂයාගේ කෝපාග්නිය ඇවිලෙනව හදවතේ ඒ නනතුරුව ප්‍රකාශ කරනවා පඤ්ඤහන්තං සමන පුච්චිස්සාමි ශ්‍රමණය මං ඔබගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. සචේන ව්‍යාකරිස්සසි. නුඹ ඒ වාට පිළිතුරු ලබා දුන්නේ නැත්නම් චිත්තං වාතේ කිපිස්සාමි. ඔබගේ හදවත මම වික්ෂේපයට පමුණුවනවා. හදයන් වාතේ පහලෙස්සාමි. ඔබේ හදවත මම පලා දානවා. පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කිපිස්සාමි. නුඹේ කකුල් දෙකෙන් අල්ලලා අර ඈත ගඟෙන් එහා පැත්තට විසි කරනවා. මෙන්න මෙහෙම බොහොම රෞද්‍ර හඬින් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් වදාරනවා. සදේවකේ ලෝකේ සමාරකේ සබ්භක්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය දෙවියන් සහිත වූ බඹුන් සහිත වූ මරුන් සහිත වූ ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත මේ ලෝකයේ මේ සක්වල පිටසක්වල කොතනක හෝ මගේ හිත වික්ෂේප කරන්න පුළුවන් කෙනෙක් මට නම් පේන්නේ නැහැ. මගේ හදවත පලන්න පුළුවන් එකෙක් මම නම් දකින්නේ නැහැ. මගේ කකුල් දෙකෙන් අල්ලලා ගඟෙන් එහා පැත්තට විසි කරන්න පුළුවන් කෙනෙක් මම නම් දකින්නේ නැහැ. පුළුවන් නම් කරන්න. ඒ වුණාට කමක් නැහැ ඔබට කැමති නම් ප්‍රශ්න ටික අහන්න. ආන්නේ වෙලාවේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. කිංසෝධ විත්තම් පුරිසස්ස සෙට්ඨං මොකක්ද මේ ලෝකේ පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනය කියලා ආලවකයා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සද්ධි දෙවිත්තම් පුරිසස්ස සෙට්ඨං මේ ලෝකේ උපන් කෙනාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය වන්නේ කුමක්ද ශ්‍රද්ධාව. ධනය කියපුවාම ඔබට කල්පනාවට එනවා. කාසි, නෝට්ටු, ගේ දොර ඉඩ කඩම් යාහන වාහන කුඹුරු පිටිවතු ගොඩ නැගිලි රන් ආභරණ කන කර ආභරණ මිනිමුතු මෙවාට ධනය කියලායි ලෝකේ කියන්නේ. මෙන්න මේ ධනයන් ලෝකෙ මිනිස්සු බොහොම වමනාවෙන් හොයනවා. උනන්දුවෙන් හොයනවා ඒ ධනය ලබන්නට බොහෝ දෙනා බොහෝ දේවල් සිද්ධ කරනවා. ඒ ධනය ලැබීමේ බලාපොරොත්තුවෙන් නොපනත්කම් කරනවා. සිල් බිඳ ගන්නවා. ජීවිතය විනාශ කරගෙන තමයි ඒ ධනයන් හොයන්නේ අපාගාමි වෙන්නට කර්ම රැස් කරගෙන. ආන්නේ විදිහට ලෝකේ බොහෝ දෙනා ධනය කියලා සම්මත කරගෙන ඉන්න දේවල් තියෙනවා. මිනිසුන්ට තියෙන උපභෝග පරිභෝග සම්පත් වලටයි ධනය කියන්නේ. මේ සියලු ධනයන්ට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් තියෙනවා. කුමක්ද ඒ ධනය? ශ්‍රද්ධාව නම් වූ ධනය. පෙරකී ධනයන් මිල මුදල් කාසි නෝට්ටු මිය පරලව යන දාට එකම කාසියක්වත් ගෙන යන්න බෑ. කොච්චර හරි මිනිස්සු එකතු කරනවා, ඉතුරු කරනවා. ගෙනියන්න හිතනවා, රැස් කරනවා. પરම්පරා ගණනාවකට හම්බ කරනවා. හැබැයි ඒකේ වරදක් නැහැ. හම්බ කරලා එකතු කරනවා, ඉතුරු කරනවා. දන් දෙන්නේ නැහැ, Taman කන්නේ නැහැ. බෙදා හදාගෙන පරිභෝග කරන්නේ ආන්නේ මහය හොයන ධනෙන් පලක්වන්නේ නැහැ. හරියට මීමැස්සෝ එකතු වෙලා මී වදයක් බඳලා පැණි පුරවනවා. කවුරු හරි කෙනෙක්ගේ මේ වදේ කඩාගෙන කනවා වගේ දුක් මහන්සියෙන් සරිය හම්බ කරලා බැංකු පොත්වල දාලා දුක් මහන්සියෙන් ධනය එකතු කරලා ගබඩා කරලා තියලා වුන් මැරිලා යනවා කවුරුවත් වෙන කෙනෙක් තමයි ප්‍රයෝජන ගන්නෙ. ඒ ධනයෙන් ඔවුන්ට ඇති වැඩක් නැහැ. ඒ ධනය රැස් කළා කියලා ඔවුන්ට පින්ටස් වෙන්නේ නැහැ. ඔවුන් මේ ධනය වියදම් කරලා පින් දහම් කළොත් දන්පැන් පූජා කළොත් සංඝෝපස්ථාන කළොත් ආන්න පින්ටස් වෙනව නැත්තම් පින්ටස් වන්නේ නැහැ. එහෙනම් ඔවුන්ට ඒ ධනය ධනයක් වෙන්නේ මේ ජීවිතේ පමණයි. මේ ජීවිතේ ටික කාලයකට විතරයි ඒ සල්ලි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඒ වගේ වළංගු භාවය නැති වෙලා යනවා. ලෙඩ ඇඳට වැටිලා රෝගයක් හැදුනොත් කාටවත් ගොඩ ගන්න බෑ. එහෙම්මම මැරිලා යනකම් කිසි කෙනෙකුට පිටක් වෙන්නට බැරි අවස්ථා තියෙනවා. එනිසා ඒක ධනයක්වත් පරලොව යන දාට ගෙනියන්න බෑ. සද්ධාව නම් වූ ධනය යමෙකුගේ තියෙනවා නම් එයා පින් රැස් කරනවා. ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? ශ්‍රද්ධාව කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන ඇති චිත්ත ප්‍රසාදය. ඒ තමයි ශ්‍රද්ධාව කියලා වදාරන්නේ. ආන්නේ ශ්‍රද්ධාව යමෙකුගේ තියෙනවා නම් එයා සිල් රකින්නවා, ගුණ ධර්ම වඩනවා, පින් දහම් රැස් කරනවා. එම එය එමගින් ඔහුට මහා බලවත් පිනක් එකතු වෙනවා. මරණින් මත්තටත් ඒ පින ගෙනියන්න පුළුවන්. අන්නේ නිසා තමයි ශ්‍රද්ධාව ධනයක් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මොනවා තිබුණත් ශ්‍රද්ධාව නම් වූ ධනේ නැත්තම් එයා සීලය වඩන්නේ නැහැ, සමාධිය ප්‍රඥාව වඩන්නේ නැහැ. එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුක අත දුකෙන් අත මිදෙන්නට නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන මේ ධර්මයේ වෙතට එන්නට ඕන. ධර්මයට ආවේ නැත්නම් එයාට මේ ධහම හොයන්න ලැබෙන්නේ නැහැ, විමසන්න ලැබෙන්නේ නැහැ. ධර්මයට එන්න නම් එක හේතුවක් බලපානවා මොකක්ද ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙන්නට නම් එයා කල්යාණ මිත්‍රයා අසුරු කරන්නට ඕන. ඒ මගින් තමයි සද්ධර්මයේ ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව පහළ වෙන්නේ. එහෙනම් සෙරුවන් වහන්සේලා පිළිබඳව නොසෙල් වෙන පැහැදීමක් ඇති කරගන්නව නම් ආන්නයකට කියන බලවත් ශ්‍රද්ධාව ආකාරවතේ ශ්‍රද්ධාව මඟඵලලාභියාගේ ශ්‍රද්ධාව කියලා. එනිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ශ්‍රද්ධාව නිසා තමයි සුගතියට යන්න ලැබෙන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි නිවනට යන්න ලැබෙන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි දිබ්බචක්කවාදී ඥාන ලැබෙන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි හැම සැප සම්පතක්ම ලැබුණෙත් ලැබෙන්නේ. එනිසා ශ්‍රද්ධාව ධනයක් කියලා කියන්නේ. කේන්සු සුචින්නෝ සුකමාමහා තෙකුමක් මනාකොට පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ කියලා ආලවකය ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ධම්මෝ සුචින්නෝ සුකමාමහාති. ධර්මයේ මනාම පුරුදු කළොත් එයාට සැප ලැබෙනවා. කුමක්ද ධර්මය කියන්නේ? කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. කාය සුචරිතය කියන්නේ කුමක්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරදි කාම සේවනයෙන් වෙන්වීම. වචී සුචරිතය කියන්නේ කොමක්ද? බොරුවෙන් වෙන්වීම, පරුස වචනයෙන් වෙන්වීම, කේලමින් වෙන්වීම, අල්ලාප සල්ලාපයෙන් වෙන්වීම. මනෝ සුචරිතය කියන්නේ කොමක්ද? මෛත්‍රිය, සම්මාදිට්ඨිය, අලෝභය, කුසල පාක්ෂික ධර්මතා තමයි මනෝ සුචරිතය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයන් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයා ධර්මයේ මනාව පුරුදු කළා වෙනවා. ආන්නේ ධර්මයේ පුරුදු කරපු කෙනාට සැපගෙන දෙනවා බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාලා. ධර්මයේ මනාව පුරුදු කළොත් එයාට සැප ලැබෙනවා කියලා. ධර්මයේ මනාව පුරුදු කළොත් මෙලවත් හොඳයි, පරලොවත් හොඳයි, නිවන දක්වාම සැපයි සුවයි. කින්සුහමේ සාදුතරන් රසානං කියලා මේ යක්ෂයා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි රසයන් අතර ශ්‍රේෂ්ඨම රසය කුමක්ද? රසයන් කිව්වහම තිත්ත රස, පැණි රස, කසර රස, ඇඹුල් රස, ලුණු රස මේ වගේ රසයන් තියෙනවා. දිවෙන් ලබන රසයක් තියෙනවා. ඒ වගේම රූපය නිසා ලබන ඇසෙන් රූප බලා ලබන රසයක් තියෙනවා රූප රසය. කනෙන් ශබ්දාසා ලබන රසය ශබ්ද රසය. ඒ වගේම නාසයෙන් ආඝ්‍රාණය කළ ලබන රසය ගන්ධ රසය. දිවෙන් රස විඳ ලබන රසය රස රසය. කයෙන් ස්පර්ශයන් ලබා ලබන රසය පොට්ටබ්බ රසය. මනසින් නොඑක් සිතුවිලි කල්පනා කොට ලබන රසය ධම්ම රසය කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ හයවැදෑරුම් රසයන් රූප රස, රද්ද රස, ගන්ධ රස, රස රස, පොට්ටම්බ රස, ධම්ම රස අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සියලු රසයන්ට වඩා සත්‍ය රසය ශ්‍රේෂ්ඨයි කියලා. කොහොමද සත්‍ය රසය කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වීම නම් වූ සුවපත් භාවය. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් ලැබෙන සාන්ත රසයට සත්‍ය රසය කියලා කියනවා. එය තමයි උච්චතම අවස්ථාව. නිර්වාණ අවබෝධය නම් වූ සුවය. ඒ වගේම එතනින් මෙහා පැත්තේ යම් කිසි කෙනෙක් සත්‍ය කතා කරනවා නම් සත්‍ය වචනේ ආරක්ෂා කරනවා නම් සත්‍යය පිළිටනවා නම් ආන්නේ පුද්ගලයාට මේ සත්‍ය රසය ලබන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් බොරුවෙන් වෙන් වෙලා අවුරුදු ගාණක් වැඩ කරනවා නම් ජීවත් වෙනවා නම් ඒ බොරුවෙන් වෙන්වීම ඔහුට හේතු වෙනවා කවදා හෝ දවසක සැනසීම සතුට ලබන්න. අහෝ මම බොරු කියපු කෙනෙක් නෙමෙයි. මම බොරුවෙන් වෙන් වෙච්ච කෙනෙක්. බොරුවෙන් වෙන් වුණා වූ මට මෙච්චර කාලයක් සිල් රැක ගන්න පුළුවන් වුණා. බොරුවෙන් මා වෙන් වුණා. බොරුවෙන් මා අත මිදුණා. බොරුවෙන් වෙන් වූ බොරුවෙන් අත මිදුණා මම. මෙච්චර පිනක් රැස් කරලා තියෙනවා මේ වෙනකොට. ඒ පිනේ අනුහස අපරිමාණයි. එනිසා මම මරණින් මැද අපාය වැටෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පොදුම සැපයක් ඔබට ලැබෙනවා මේ සත්‍යයේ පිහිටා සිටීම නිසා. ඒ වගේම මෙලොවින් පරලොවට යන දාට කරුණු තුනක් සම්පූර්ණ වුණොත් සුගතිය යනවා. මොනවද? සත්‍ය කතා කිරීමේවත් සත්‍යං බණේ නකුජ්ජය ද්වේෂය ඇති කරගන්නේ නැහැ මෛත්‍රියෙන් ඉන්නවා. දඤ්ඤාප්පස්මින් පියාචිතෝ ඇතියකි පමණින් දන් හැන්දක් දෙනවා. මෙන්න මේ කරුණ තුන. කුමක්ද? ඇතියකි පමණින් දන් පෑන් පිළීම, සත්‍ය කතා කිරීම, කේන්ති නොගැනීම හේවත් මෛත්‍රී භාවනා වැඩිම කියන කරුණ තියෙනවා නම් එයා මරණින් මත්තේ සුගතිය උපදිනවාමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඉතින් ඒ නිසා මේ සත්‍ය කියන එක තරම් රසයක් ලෝකේ තවත් ඇත්තේ නැහැ නිසා සත්‍යං හවේ සාදු තරම් රසානං කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සත්‍ය තමයි ඒකාන්තයෙන් මේ ලෝකයේ ඇති මේ නිහි මණ්ඩලයේ ඇති ප්‍රණීතම රසය. ඒ රසය ලබන්න නම් ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබ බොරුවෙන් වෙන් වෙන්නට ඕන. බොරුවෙන් මුසාවෙන් මුසාවාදයෙන් වෙන් වෙන්නට ඕන. බොරු කියන්නේ නැහැ. ජීවිතේ නිසාවත් බොරු කියන්න එපා. ආන්නේම වුණත් ඔබේ හදවතේ පුදුම රසයක් ශක්තියක් ගොනු වෙනවා ගොඩ නැගෙනවා. ඔබට ලොකු අභිමානයක් ඇති වෙනවා මම සත්‍යවාදී පුද්ගලයෙක් කියලා. දැකපු දෙයක් ගැන දැක්කේ නෑ කියනවනම් ඇසූ දෙයක් නෑසුවා කියනවනම් රස විඳ දෙයක් නෑ කියනවනම් ලැබුව පහසක් නෑ කියනවනම් කවුරු හරි කෙනෙක් විමසුවාට පස්සේ දිත්තසුත මුත විඤ්ඤාත කියන මේ ධර්මසා පිළිබඳ අදිත්තසුත අමුත විඤ්ඤාත කියලා කියනවනම් ආන්න ඒක වැරදි. ඒක මුසාවක් වෙනවා. එසම් මුසාවෙන් වෙන්වීම සත්‍ය රසයට සමීප වීමේ මාවතයි සත්‍ය රසයයි ශ්‍රේෂ්ඨ රසය කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා කතං ජීවින් ජීවිතමාව සෙට්ටං කෙසේ ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා කියන්නේ. ජීවිත අතර මොන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියන්නේ? මොකක්ද ශ්‍රේෂ්ඨ ජීවිතය? අන්න ඒකනේ මේ ප්‍රශ්නේ. ශ්‍රේෂ්ඨව ජීවත් වුණා කියන්නේ කොහොම ජීවත් වුණාද? කාගේ ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ? පඤ්ඤා ජීවෙන් ජීවිතමාව සෙට්ටම් ප්‍රඥාවන්තයාගේ ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ. කවුද ප්‍රඥාවන්තයා? මේ ලෝකේ ඉන්නවා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක් දේ දුක් හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න පුළුවන් නුවණක් තියෙන ශ්‍රාවකය. ඒ ආන්නේ ශ්‍රාවකයා මුලාවටපත් නොවි අනිත්‍ය දුක් අනාත්ම දේ ඒ අනිත්‍ය දුක් අනාත්ම හැටියට දකින්න පුරුදු වෙනවා. මොනවද අනිත්‍ය දුක් අනාත්ම වන්නේ? ඇස කන නාසය දිව කය මනස. මේවා අනිත්‍යයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අනිත්‍යයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි. මෙන්න මේ කියන ධර්මතා අනිත්‍ය දේවල් කියලා දැක ගැනීමට සමත් යම් ඥානයක් යමෙකුගේ තියෙනවා නම් අන්න එයාට කියන ප්‍රඥාවන්තයා කියලා. තවත් විදියකින් කියවුවොත් දිනන ලද කෙලෙස් හට නැතිව මේ ජීවිතය සත්පුද්ගල ප්‍රඥාප්තියෙන් ඔබට ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ධර්මතා සමූහයක් ලෙස හඳුනාගෙන හේතුඵල ධාමයක් කර්මඵල ධාමයක් කියලා හඳුනාගෙන කටයුතු කරනවා නම් ආන්නේ පුද්ගලයාගේ ජීවිතේ ප්‍රඥාව මුල් වෙලා ගතවන ජීවිතයක්. සිල්වන්ත ජීවිතයක් නම් ඒක ප්‍රඥා ජීවිතයක්. ප්‍රඥාවෙන් යුක්ත ජීවිතයක්. සමාධිවන්ත ජීවිතයක් නම් ඒක ප්‍රඥාවෙන් යුක්තව ගත කරන ජීවිතයක්. එයා දස පුණ්‍යක් ක්‍රියා සිදු කරනවා නම් ප්‍රඥාවන්ත ජීවිතයක්. එනිසා මේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨම ජීවිතේ වන්නේ. එයාගේ ජීවිතේ ප්‍රඥාවෙන් ගත වෙලා යනවා නම් සතුට වෙන්නට පුළුවන්. ආලවකයා අහනවා කතංසු තරති ඕඝං කොහොමද මේ ඕඝය තරණය කරන්නේ කුමක්ද ඕඝය කියන්නේ කාම ඕඝ භව ඕඝ දිට්ඨි ඕඝ අවිඤ්ඤා ඕඝ කියලා හතරක් තියෙනවා ඕඝය කියන වචනේ තේරුම තමයි සැඩපහර සැඩපහරකට කෙනෙක් වැටුනහම ගහගෙන යනවා ගහගෙන ගිහිල්ලා විල් වලට පොකුණු වලට ගංගා වලට මහ ප්‍රත ප්‍රපාත වලට මහ සාගරයට ඇද වැටෙනවා ගලා බසිනවා ඒක තමයි මේ සැඩපහරේ හැටි සැඩපහාරයේ ස්වභාවය. ආන් මේ වාගේ සැඩපහාරවලුත් තියෙනවා හතරක් මොනවද? කාම, ඕග, භව, ඕග, ditthි ඕග, අවිජ්ජා ඕග. කාමයේ කියන්නේ සැඩපහාරක් අහු වුණාට පස්සේ කොහේ ගිහලා නතර වේද කියන්න බෑ. ප්‍රේමනාප රූප ශබ්ද ආදී රසයට ගිනි වෙච්ච කෙනා ඒ වෙනුවෙන් පව් කරනවා. අවසානයේ නිරයට ඇදලා දානවා. නිසා කාමයේ කියන සැඩපහාරට අහු වුණොත් ඕනෑම පාපයක් පුද්ගලයෙක් කරන්න පුළුවන්. ඊළඟට භව ඕග නැවත නැවත ඉපදී ඉපද මෙරි මෙරි යන සසර ගමනට ආසු වීම ඉපදීම් මැරීම අතරට පත්වීම ඉපදී ඉපද මෙරි මෙරි යනවා භව ඕග ditthi ඕග ditthi කියන්නේ මිත්‍යා දෘෂ්ටිය යම් කෙනෙකුගේ මිත්‍යා දෘෂ්ටියක් ගත්තනම් සැඩ පහරකට අහු වුණා වගේ කොහේ ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ ඒ මිත්‍යා දෘෂ්ටියේ බලය කොච්චරද කියන්න බෑ පව්කම් කරනවා පවට බය නැහැ කර්මයේ ඵලය අදහන්නේ නැහැ මරණින් මත්තේ ගිහිල්ලා නිරේ වැටෙනවා දිට්ඨිය ඕගයක්. අවිද්‍යාව ඕග අවිද්‍යාව කියන්නේ සැඩ පහරක්. ඇයි අවිද්‍යාව සැඩ පහරක් වෙන්නේ? අවිද්‍යාවෙන් යුක්ත වූ පුද්ගලයා සත්‍ය අසත්‍ය තෝරගන්නේ නැහැ. ඒ පුද්ගලයාට බෑ ධර්මය අධර්මය තෝරගන්න. එයා කරන්නේ අකුසල සංස්කාර ගොඩනගෙන එක. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල, ditthi සාගත හෝ ditthi විප්‍රයුක්ත හෝ ඒ ලෝභ මූල ආදී අකුසල් අකුසල් ජවන් ගොඩනගනවා. ඒ වගේම බොහෝ අකුසල් සිත් පහල කරගන්නවා. අන්ත දුකකට වැටෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන්. එනිසා භාග්‍යතුන් වහන්සේ වදාරනවා මෙන්න මේවට සැඩ පහරවල් කියලා කාමය, භව, ditthි, අවිජ්ජා කියන මේ හතර. මේ හතරෙන් කොහොමද ඈතර වෙන්නේ කියලා යක්ෂයා අහනවා. සද්ධාය තරති යෝග ශ්‍රද්ධාව මුල් කරගෙනයි මේ යෝගයන්ගෙන් ඈතර වෙන්නට තියෙන්නේ. කොහොමද ශ්‍රද්ධාව මුල් කරගෙන ඈතර වෙන්නේ? ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි යා සීල සමාධි ප්‍රඥා වඩන්නේ. සීල සමාධි ප්‍රඥා වැඩුවොත් එයාට පුළුවන්කම ලැබෙනවා. ඔය හැම ඕගයක්ම තරණය කරන්න, ඈතර කළා ඒ දුකෙන් අත මිදෙන්නට. කතහංසෝ තරති යන්නම කොහමද මේ සාගරය නැත්තම් අරණමය සතර දුක ඉක්මවා යන්නේ? කුමකටද අරණමය කියලා කියන්නේ? සාගරයට නමක්. අන්නව ජල සාගරය, ණය සාගරය, සංසාර සාගරය ඥාන සාගරය කියලා සාගර හතරක් තියෙනවා. සංසාර සාගරය කියන්නේ මේ පිඳිබිඳ මෙරි මෙරි යන භව ගමනට. ජල සාගරය කියන්නේ සතර මහා සමුද්‍රයට. ණය සාගරය කියලා කියන්නේ සමන්ත මහා ප ဋ ාණ ප්‍රකරණයේ දක්නට ලැබෙන අභිධර්මයේ අනන්ත ණය ණය සාගරය. ඥාන සාගරය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට. මේ සාගර හතරින් සංසාර සාගරය කොහොමද තරණය කරන්න තියෙන්නේ කියලා අහනවා ආලවක යක්ෂයා. අපමාදේන අන්නමං කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරනවා. අප්‍රමාදය මුල් කරගෙනයි සසර සාගරය තරණය කරන්නට තියෙන්නේ. කුමක්ද අප්‍රමාදය කියන්නේ? කුසල ස්කන්ධයන් නැවත නැවත වැඩි වීම, කුසල් ධාම් දියුණු කිරීම, කුසලයේ පුරුදු කිරීමටයි අප්‍රමාදය මුල් කරගෙනයි සසර දුකෙන් අත මිදෙන්නට තියෙන්නේ. කතංස දුක්ඛං අච්චේති කොහොමද මේ දුක ඉක්මවා යන්නේ? මොකක්ද දුක කියන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දුක්ඛ දෝමනස්. මේ දුක කොහොමද ඉක්මවා යන්නේ කියලා ආලව කහනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. විරියේන දුක්ඛං අච්චේති. දුක ඉක්මවා යන්න වීරියෝමනයි. වීරියෙන් තමයි දුක ඉක්මවා යන්නේ. වීරිය කුමක් සඳහාද? දුක ඉක්මවා යෑම දුක ඉක්මවා යෑමේ මාවතේ ගමන් කිරීම සඳහා. කුමක් දුක ඉක්මවා යෑමේ මාවතාරිය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගය යන්න කොහොමද වීරිය උපකාර වෙන්නේ? සම්මා දිට්ඨිය පාල කරගෙන සම්මා සංකල්ප ආදී දිනු කරන්න වීරිය වමනයි. වීරිය නැත්තම් හිතට එනේන සංකල්පනා වලට වසඟ වෙලා එයා මිත්‍යා කාම සංකල්පනා හිතෙන් වඩනවා. කාම සිතුවිලි හිතෙන් අතහර ගන්නට වීරිය ඕන. හිංසන සිතුවිලි හිතෙන් අතහරියෝ වීරිය ඕන. එනිසා සම්මා වාචාවට යහපත් වචන කතා කරන වීරියක් ඕන නැත්තම් අයහපත් වචන කතා වෙන්නේ. ඔය විදිහට මාර්ගාංග වඩන්නට වීරිය වමනා වෙනවා. එනිසා විරියේන දුක්ඛං අච්චේති. වීරියෙන් තමයි දුක ඉක්මවා යන්නේ. සතර මාර්ගඥාන ඵලඥාන පහල කරගන්නට අනිවාර්යයෙන්ම වීරිය අවශ්‍යයි. වීරිය පූර්වාංගම වෙනවා. වීරිය ඒකාන්තයෙන් සහජාතව වමනා වෙනවා මේ මාර්ගයේදී. එනිසා වීරියෙන් දුක ඉක්මවා යනවා කියලා බදාලා. භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා මහා බෝධි මණ්ඩපයට වැඩම කළා. කොච්චරනම් වීරියක් පුරලද, වීර පාරමිතාවක් පුරලද සසර දුකෙන් අත මිදුනේ. කතහංසු පරිසුඤ්ඤති. ආලවකයා අහනවා කොහොමද පිරිසිදු වෙන්නේ? පිරිසුදු භාවය කියන්නේ කායික පිරිසුදු භාවය, මානසික පිරිසුදු භාවය කියන කරුණු දෙකක් තියෙනවා. කායික පිරිසුදු භාවය අපි දන්නවා ගත පිරිසුදු කිරීම. ගත නැවීම, පිරිමැදීම ආදියෙන් ගත පිරිසුදු කිරීම. කුණු දූවිලි උලා ඉවත් කිරීම. හැබැයි මානසික පිරිසුදු භාවය පමණකින් ලැබෙන්නේ නැහැ. සිත අපිරිසුදු කරන දේවල් මොනවාද? රාගය, ద్వේෂය, මෝහය, මානය, මදය, පාපය මේවා තමයි සිත අපිරිසුදු කරන්නේ. අකුසලයන් සිත අපිරිසුදු කරනවා. අකුසල් ඉවත් කිරීමෙන් සිත පිරිසුදු වෙනවා. එහෙනම් සිත පිරිසුදු කරන්නට නම් අකුසල් ඉවත් කළ යුතුයි. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට ඕන, ප්‍රගුණ කරන්නට ඕන. එනිසා කොහොමද පිරිසුදු වෙන්නේ? ඒකාන්තයෙන් පඤ්ඤායි පරිසුද්ධියදී ප්‍රඥාවෙන්මයි පිරිසුදු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ කොමක්ද? කම්මස්සගත ඥානියත්, ඉන් ඉදිරියට ලැබෙන මාර්ගඵල ප්‍රඥාවක්. ඒවා පහළ වුණාට පස්සේ තමයි ඒ ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුතුව සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරලා ශාන්තම නිවන් මගේ මොහොතින් මොහොත ඉදිරියට ගමන් කරන්නේ. එනිසා පඤ්ඤාය පරිසුද්ධති. ආලවකේ අහනවා කතංසු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව ලබන්නේ? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය. ධර්ම නිර්වාණය පිණිස ධම් දේශනා කරන මහ රහතන් වහන්සේලාගේ ධර්මයේ අසීම නිසා ප්‍රඥාව පහළ වෙනවා. නැවත නුවණින් විමසීම නිසා ඒ ප්‍රඥාව දියුණු වෙනවා. එනිසා බුදුපසේ බුදුමහරහත් උතුමෝ වැඩම කරපු මාර්ගය කුමක්ද? ඒ මාර්ගය කෙසේද වඩින්නේ? අවබෝධ කළ ධර්මය කුමක්ද කියලා අසා දැන ගැනීම, නුවණින් විමසීම, මනාකොට ප්‍රගුණ කිරීම තුළින් ප්‍රඥාව පහළ වෙනවා. සුතා ධතා වතසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිඨ්‍යාසු පටිවිද්ද ආදී වශයෙන් මේ පඳා ක්‍රම වේදයක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා ගුණ ප්‍රගුණ කරමින් ඉදිරියට යන ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම ප්‍රඥාව නිසා පිරිසුදු වෙනවා. එයාට ප්‍රඥාව පහළ වෙන්නේ නම් ඒකාන්තයෙන් බුදුබණ සවන් දෙන්න බුදුබණට සවන් දෙන්නට ඕනේ. තථාගත ධර්මයේ ඇසුවොත් විතරයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඔහේ ඇසුවට නෙමෙයි. සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් අහන්නට ඕන. අහන ධර්මයේ අප්‍රමාදයේ විමසන්නත් ඕන. එතකොට ප්‍රඥාව පහළ වෙනවා. ආලවකේ අහනව කතංසු වින්දතේ ධනං කොහොමද සල්ලි හොයාගන්නේ ධනය ලබන්නේ? මේ ජීවිත ගත කරන මිනිහෙක් කොහොමද ධනය ලබන්නේ? පතිරූපකාරී දුරවා උත්ථාතා වින්දතේ ධනං යහපත් රැකියාවක් කරනවා වීරියෙන් ආන්න එතකොට යාට ධනය ලැබෙනවා. අයහපත් රැකියාවක් කළා ධනය ලැබෙනවා. හැබැයි රැකියාව අයහපත් නිසා ලැබෙන ධනය yaadෙන්නේ නැහැ. වහා විනාශ වෙලා යනවා. අයහපත් රැකියාවන් කළොත් සමහර විට ඒවා නීතියට අහු වෙනවා. රජතුමාට අහු වෙනවා. මිනිසුරුන්ට අහු වෙනවා. අහු වෙලා හිරේ විලංගු වැටලා දුක් විඳින්න වෙනවා. ආධාර්මික රැකියාවල දිගට කරන්න බෑ. ඒ කාන්තෙන් මෙලවිනුත් කරදර මරණින් මත්තේ නිරේ. එනිසායි පතිරූපකාරයේ දුරවා යහපත් රැකියාවක් සුදුසු දෙයක් විමසා බලා කරලා වීරියෙන් කරනවා නම් ආන්නේ උත්හාන විරිය ඇති කෙනාට ධනයක් ලැබෙනවා. යාට මෙලොවටත් පරලොවටත් හානියක් නැහැ. කතාන් සුගෙත්තෙන් පප්පෝදි කොහොමද කීර්ති නාමය ලබන්නේ කියලා ආලවක ඇහුවා. කීර්ති නාමය කියද්දී කීර්ති නාමය කියන්නේ ලෝකෙ හැම දෙනාම කැමති. ජනප්‍රිය වෙන තමන්ගේ ගුණ පැතිරලා යනකොට කීර්ති නාමයෙන් ලෝකෙ හැමෝම කැමති. කතං සුකිත්තෙන් පප්පෝති. සත්‍යේන කිත්තෙන් පප්පෝති. නිකං කීර්ති නාමය ලැබෙන්නේ නැහැ. සත්‍ය කතා කළොත් සත්‍යවාදී වුණොත් සත්‍යයේ පිහිටියොත් පමණයි කීර්ති නාමය ලැබෙන්නේ. සත්‍යයේ පිහිටපු කෙනාට පමණයි කීර්තියක් ලැබෙන්නේ. වෙන කෙනෙකුට නම් නෑ කීර්තියක් ලැබෙන්නේ. සත්‍යයේ පිහිටන්න සත්‍යයේ පිහිටියොත් කීර්තිය ලැබෙනවා. සත්‍යවාදී කෙනෙක් අසවලා කියලා ඒ කීර්ති නාමය පැතිරලා යනවා. බොරු කිව්වොතින් කවදා හෝ දවසක බොරු එහෙලි වුණාට පස්සේ එයා පිළිබඳව ඉතා බලවත් අපකීර්තියක් අපහැදීමක් ඇති වෙනවා. එනිසා සත්‍යේන කිත්තෙන් පප්පෝති කීර්තිය ලැබෙනවා සත්‍යවාදී වුණොත්. ඒ වගේම ආලවක යක්ෂයා අහනවා කතං මිත්තානි ගන්තති කොහොමද බොහෝ මිතුරන් යහලුවන් නැති කරගන්නේ දඩං මිත්තානි ගන්තති දන් දුන්නොත් තමයි මිත්‍රයන් ඇති වෙන්නේ මිත්‍රයන් පවතින මිත්‍රයන් තමන්ට ඇසුරු කරන් ලැබෙන තමන්ට විශාල මිත්‍ර පිරිසක් ඇති වෙනවා දන් දෙනවා නම් දන් දෙන කෙනා ළඟට බොහෝ දෙනා කැමැත්තෙන් එනවා බොහෝ දෙනා යාට උපකාර කරන බොහෝ දෙනා යා ඇසුරු කරන්න කැමැති මොකද යා ලෝභියෙක් නෙමෙයි ලෝභී පුද්ගලයන්ට යාළු ඉතාම අඩුයි එයා තද මසුරෙක් කියලා හැමෝම පිළිකුල් කරනවා. ඈතට දාන ඉවත් කරනවා. ලං කරගන්න කැමති නැහැ. ලෝභයෙන් ලං කරගන්නේ නැහැ. නිර්ලෝභයාට බොහෝ මිතුරන් නැති වෙනවා. එයා දන් දෙන නිසා. අස්මා ලෝකා පරන් ලෝකං ගතම් පෙත්තන සෝචති. අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. මෙලොවින් පරලොවට යන දාට කොහොමද ශෝක නොකර ඉන්නේ කියලා ආලවක යක්ෂය අහනවා. යසේපේ චතුරෝ ධම්මා සද්ධස්ස ගණමේසිනෝ සත්‍යං ධම්මෝ ධිටි චාගෝ සමේ පෙත්තන සෝචති. අස්මා ලෝකා පරන් ලෝකං ඒවම් පෙතන සෝචති කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. යම් පුද්ගලයෙක් සත්‍යය කතා කිරීම, සත්‍යයේ පිහිටීම කියන ඒ කාරණය ධම්මෝ ධර්මයේ හොඳට පුරුදු කිරීම, කාය වාග් මනෝ සුතරතේ වැඩිම, ධිටි ප්‍රඥාවෙන්, ඒ වගේම වීරියෙන් යුක්ත වීම, ඡාගෝ දන් පෙන් පූජා කිරීම කියන මෙන්න මේ කරුණු හතර සත්‍යය ධර්මය ධිටි ඒවත් ප්‍රඥාවත් ඡාගයත් යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ පුද්ගලයා මෙලොවින් පරලොවට ගිහිල්ලා දුගතිය වැටෙන්නේ නැති නිසා ශෝක කරන්නේ නැහැ. සමේ පෙතන සෝචති කියලා වදාළේ එකයි. අස්මාලෝකා පරන් ලෝකං ඒවම් පෙතන සෝචති. අන්න එහෙම තමයි මෙලොවින් පරලොවට ගිහිල්ලා ශෝක නොකර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා. සත්‍යය ධර්මයේ ධිතිය ඡාගය දිනු කරොත් එයාට මරණින් මතු දුගතිය හිමි වෙන්නේ නැහැ. එහෙනම් සත්‍ය කතා කරන්න ධර්මයේ වඩන්න පුරුදු කරන්න කාය වාග් මනෝ සුතරතේ ප්‍රගුණ කරමින් වීරිය නුවණ ප්‍රඥාව දිනු කරමින් දන් පෙන් පෝජා කළා මේ දුකෙන් අත මිදෙන මාවතේ ගමන් කරන්න. මෙහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නැවත ආලවකට දේශනා කරනවා ඉංඝාඤ්ඤේපි පුච්ඡස්සෝ පොතෝ සමන බ්‍රාහ්මනි මේ ලෝකේ තව ඔය ශ්‍රමණයෝය කියා ගන්න ඇත්තෝ ඉන්නවා. ඔබ කැමති නම් මේ අයගෙන් අහන්න. යදි සත්‍යා ධමා චාගා කන්ත්‍යා භීයෝ නවිද්දති මා මේ පෙන්වා වදාන සත්‍ය මාර්ගයේ පුද්ගලයෙක් দমনය කරන ඒ වගේම ත්‍යාගයෙන් දාණයෙන් ඒ වගේම සත්‍යයෙන්, ඉන්ද්‍රිය ධමනයෙන්, දානයෙන්, ඉවසීමෙන් ලබන මේ ජයග්‍රහණ මාවත මේ ශාන්ති මාවතට වඩා වැඩි හොඳ මාවතක් තියෙනවා ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. මෙහෙම અભීතව තථාගතයන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ ආලවකයාගේ යක්ෂය ශාන්ත වුණා, සමනය වුණා, දමනය වුණා. ඔහු ප්‍රකාශ කරනවා කතන්නු දානි පුත්තේයම් පුද්ධෝ සමන බ්‍රහ්මනේ. මම මොකටද ඔය ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් අහන්නේ? සෝවාන් අජ පජානාමි යෝවත්ව සම්පරායිකෝ මට දැන් හොඳටම වැටහෙනවා. මෙර වාර්ථේ පරල වාර්ථේ කුමක්ද කියලා අත්හාය වතමේ බුද්ධෝ වාසායා ලවිමාගමි සැබවින් මේ කාන්ත වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ මේ යක්ෂ භවනට වැඩම කළේ මා කෙරේ අනුකම්පාවෙන්මයි සෝවාන් අජ්ජ පජානාමි යත් අදින්නම් මහප්පල මට අද තේරෙනවා කාට දන් දුන්නොත්ද මහප්පල වෙන්නේ කියලා. මට අද අවබෝධ වෙනවා කාට සංග්‍රහ කළොත්ද මහප්පල වෙන්නේ කියලා. මේ විදිහට ආලවක යක්ෂයා ප්‍රකාශ කරනවා. ඒ වෙනකොට ආලවක යක්ෂයා මේ ධර්ම සාකච්ඡාව අවසන් වෙද්දී සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. අද පවා ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ ආලවක යක්ෂ රාජයදා ඒ විදිහට ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේට මුලින් ඊතා කෝපාග්නියෙන් ද්වේෂාග්නියෙන් බැනවැදපු කෙනා අවසානයේ ධර්මය අවබෝධ කරගත්තා. කොමක් නිසාද බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා. මේ ශ්‍රමණයෙක් මට නිඳා කරනවා. මට හේ මාව එහෙට මෙහෙට ඇවිද්දවනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ අත්තට පිහිට වෙන්න තියෙන එක නතර කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාවෙන් බුදු ප්‍රඥාවෙන් පේනවා මේ අක්ෂයා দমনය කරන්න පුළුවන් দমনය වෙනවා ශාන්ත සුන්දර සුවයටපත් වෙනවා කියලා. ඉතින් මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ ආලවක යක්ෂසේනාධිපතිතුමා අවසාන ප්‍රකාශ කරන සෝහං විචරිස්සාමි ගාමාගාමං පුරාපුරං ස්වාමීනි මාද ගමින් ගමට යක්ෂ පුරයෙන් පුරයට වඩිනවා ගමන් කරනවා. නමස්සමානෝ සම්බුද්ධන්ගේ යانے අනුතර බුදුරජාණන් වහන්සේ කළ වන්දනා කරනවා. ධම්මස සුදම්මතම්. ශ්‍රේ සද්ධර්මයේ ගුණය ගැන ලෝ සතුන්ට මම කියා දෙනවා. ස්වාමීනි මම මම මේ මොහොතේ පටන් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කියමින් ලෝකේ හැසිරෙනවා කියලයි. ඔහු අවසානයේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙක් ලෙස. එනිසා මේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ අසූ ප්‍රශ්න සහ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් පිළිතුරු අනුව ඔබ බලන්න ඔබේ ජීවිතයත් සැකසී තියෙනවද ඔබේ ජීවිතයේ ශ්‍රද්ධා සම්පන්නද ඔබ කාය වාග් මනෝ සුචරිතේ පුරනවද සත්‍යය ඔබ කතා කරනවද ඔබට ප්‍රඥාවන්ත ජීවිතයක් තියෙනවද ඒ වගේම ඔබ ශ්‍රද්ධාවෙන් යුක්තව අප්‍රමාදීව වීරිය වඩමින් ප්‍රඥාවෙන් තම කෙලස් මල ප්‍රහාණය කළ පිරිසුදු වෙන්න හදනවද එහෙම නැද්ද ඔබම විමසා බලන්න ඒ වගේම ඔබ ප්‍රඥාව පහළ වීමේ මාර්ගය වන තථාගත ධර්මයේ නුවණින් ශ්‍රවණය කරනවද කියවනවද ඒ වගේම ඔබ ධර්මානුකූල රැකියාවක් කරනවද ඒ වගේම ඔබ සත්‍ය කතා කරමින් මිත්‍රයන්ට සංඝා කරමින් මෙලවින් පල්ලවට යන දාට ගෙන යෑම වෙනස සත්‍යය ධර්මය ද්විතීය ඡාගය කියන ගුණ හතර දිනු කරනවද ආන්නේ ටික හොඳට විමසා බලන්න ඔබටම අවබෝධ වේවි ඔබ ඉන්නේ කොතනද කියලා එනිසා මේ ආලවක ධර්මපරයාය ඔබ හැම දිනාටම ජීවිතේ කිරා ගන්නට මැන ගන්නට හරිතන පිහිටුවා ගන්නට යහපත් මාවතේ පිහිටුවා ගන්නට හේතු භූතවන උතුම් ධර්මපරයායක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙම ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ ගීසී ඇතැන්ස් නුවර පදිංචි පද්මා විත්තච්චි මහත්මිය හා දියණියන් තිදෙනා හා පවුලේ සියලු දෙනාම තමයි මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමින් ධර්ම දේශනාව සිදු කරවාගන්නේ ඒ අත්න්ගේ අරමුණ තමයි පද්මා විත්තච්චි මහත්මියගේ දෙමාපියන් දෙදෙනා සහෝදරයන් තිදෙනාට ස්වාමි පුරුෂයාට පින්පෙත් අනුමෝදන් කිරීම ඒ වගේම අසනීපව සිටින නැගණියට හා ඥාති සොහොයුරාට සෙත් ප්‍රාර්ථනා කිරීම රෝහල්ගතව සිටින ශාන්ති ජයතිස්ස මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම අකාලයේ මියගිය මිනිපිරියට පින් අනුමෝදන් කිරීම කොරෝනා රෝගයෙන් පීඩිත ලක්වාසී ලෝවාසී හැම දිනාතම නිරෝගීකම ලැබේවා කියන පිවිතුරු බලාපොරොත්තු සිතේ දරාගෙන තමයි ඒ පින්වත් පිරිස මේ ධර්ම දේශනාව විකාශය කරවා ගන්නෙ. එනිසා මේ ධර්මය ඔබත් අසමින් බොහෝ දෙනාට අසන්න සලස්වමින් මෙතෙක් රැස් කරගත්තා වූ මේ මහා පින් බලය ඒ පින්වත් පිරිසගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම ධර්මයේ අසු හැම දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම අනුමෝදම් වේවා සක්දේව රජතුමා සතර වරම් දේව රාජවරු මේ පින්පෙත් ඒකාන්තයෙන් අයිති කර ගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු ඉදං වෝ ඥාතේනං හෝතු සුභිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මම් පරං චිරං රක්ඛන්තු තං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ධර්මාවබෝධයෙන් සසර දුකින් අත මිදේවා කියලා මම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු සාධෝ සාධෝ සාධෝ